ශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ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 යදපීතං පහිනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහිරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහයේ අද්දේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නයිනෝ සංඝරන්තේන මහසේනේන මච්චුනා එවං විහාරින් ආසාපින් අහෝ රත්ත මකන්දිතං සංවේදද්දේක රස්සෝති සන්තෝ ආචික්ඛතේ මුනීති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සජගානෝල වේළුවනාරාමේදී සංඝ පිළිසමතා දේශනා කළ ඊ타මත්ම සිහි කටයුතු අනුශාසනාවක් මේ ගාථා පෙළ. මේක ගීතයේදී අපි සෑම දිනාටම නිතර සිහිපත් කළ යුතු අනුශාසනාවක්. මේ තේරුම අතීතං නාන්වාගමෙය්‍ය අතීත කාලය ගැන කනගාටුවෙන් නොසිතිය යුතුයි. නප්පටි සංකේ අනාගතං අනාගතය ගැන ආසාවෙන් යමක් නොසිතිය යුතුයි. මක්නිසාද යදතීතං පහීනං තං අතීතයේ ගත වෙච්ච දේවල් අවසానයි. අපත්තංච අනාගතං අනාගතේ තා පැමිණියේ නැත. අතීතයේදී ගෙවි අවසానයි අතීතය ගැන කනගාටු නොවිය යුතුයි අනාගතය ගැන ආසා නොකළ යුතුයි අනාගතයේ තාපමිනිය නැත පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති වර්තමාන දවසේදී ඒ ඒ තන ඒ ඒ කටයුත්ත නැනනෝනින් කරන්නේ නම් අසංහීරං අසංකුප්පං ඇලීමක්ද නැතුව ගැටීමක්ද නැතුව සංවිද්වා මනුග්‍රහයේ යනුවණින් ආબોධ කොටගෙන සිත දියුණු කළ යුතුයි. වර්තමානයේ ජීවත් වෙන දවසේදී හැම කටයුත්තක්ම සිහිනුවණින් පැවැත්විය යුතුයි. ආසාවක් ගැටුමක් නොමැතිව නුවණින් දැන ඒ ගුණය දියුණු කළ යුතුයි. අධ්‍යයන කිච්ඡං ආසප්පං කෝජඤ්ඤා මරණං සුවේ මෙලව දියුණුවට, පරලොව සුගතියට, නිවනට හේතු වෙන යහපත් දේ අදාදම කටයුතුයි. එක ජීවත් වෙනවාදයි කවුද දන්නේ? නහිනෝ සංගරන්තේන මහා සේනේන මච්චුණා. මහා සේනාවක් ඇති මාර්යා සමග අපට අපවීමක් නැත නේද? ඒවං විහාරින් ආසාපින් අහෝරත්ත මතන් දිතං. පෑදාවල් නොපමාව සිහිනුවණින් කටයුතු කරන මෙවැනි තැනැත්තාගේ දවසේ සං මේ භග්ගේක රත්තෝති සන්තෝ ආචික්කතේ මුනි මුනිවරයන් වහන්සේ දේශනා කරනවා ඒ තැනැත්තාගේ මුළු දවසම වාසනාවන්තයි කියලා. මේ දේශනයට කියනවා භග්ගේක රත්ත සූත්‍රය කියලා. මේ සූත්‍රය අවස්ථා හතරකදී පමණ දේශනා කළා. මේ දේශනේ දේවතාවෝ ආගෙන භික්ෂුන් වහන්සේලා ඉන්නේ ඉන්නේ කලාවල ආරණ්‍යවල ඇහෙන් අහසින් ඉඳගෙන කියලා තියෙනවා. එයින් භික්ෂුන් වහන්සේලා බොහෝම ධෛර්යමත් වෙලා පිළිවෙත් පුරා මඟඵල නිවන් අවබෝධ කරගෙන තියෙනවා. මේ දේශනියෙන් කා වැදගත් පණිවිඩයක් අපි කාටත් ලැබෙනවා. ඒ කියන්නේ අතීත කාලයේ අපට සිහිපත් කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක් තියෙනවා. ගත වූ කාලය තුල ජනපේන වයසේ ඉඳලා මතක තියෙනවා. ඒ කාලය තුලදී දේවල් ගැන සිහි කර කර කනගාටු තමයි වෙන්නේ. අපිට මෙච්චර නෑද අයවි හිතන්නේ දැන් නෑනේ. අපිට මෙච්චර ඉඩ කඩන් තිබුණා, කුඹුරු තිබුණා. මෙච්චර ආදායම් මඟක් තිබුණා. මේ මේ යාන වාහන තිබුණා. මේ මේ විදිහේ හිතවන්තෝ හිටියා. මේ විදිහේ කෑම දීම තිබුණා. මේ වගේ අපේ රූපෙත් ලස්සනද තිබුණා. මේ වගේ අපේ ධාරණ ශක්තියක් තිබුණා. ඒවා ගැන දැන් නැති කියලා හිතෙනකොට කනගාටුවයි හිතෙන්නේ. නමුත් ඒවා ගැන හිතන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. ඒ කියන්නේ අතීතයේදී තමන්ගේ හිතින් කයෙන් වචනින් යම් ප්‍රමාදොසක් වෙනං ඕක සිහිපත් වෙනවා පසුතැවෙනවා. එසේ පසු නොතැවෙනු පිණිස වෙනත් වෙනත් දේවල් වල තියෙන අභාවය ගැන කනගාටු නොවනු පිණිස ඒ ගැන ආબોධයෙන් සිහි කළ යුතු ක්‍රමය බුදුරජාන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඒ ඒ දේවල් ඒ ඒ තැනදීම ඇතිව නැතුව ගිය අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකින් පෙළපෙළේ පැවතුන දුකයි. කැමැතිසේ නොපවතී ගිය අනත්තයි පිළිකුල් බැවින් අසුබයි. එතකොට කනගාටුවක් නෙමෙයි එන්නේ අතීත දේ ගැන ගැඹුරු ඥාන සම්ප්‍රයුක්ත කුසල චිත්ත පරම්පරාවක්. අනාගතය ගැන යම් යම් දේවල් ගැන ආසාවල් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒවා ලැබෙයිද නොලැබෙයිද කියන කිස්තාවරයක් නැත. එනිසා අනාගතය ගැන හිතක් පහළ වුණා නම් ඒකත් හරවන්න ඕන අර වාගේ විපස්සනාවට. මේ අනාගතය ගැන අපි හිතන දේවල් අපට ඒ විදිහෙම ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ලැබුණත් ඒවා ඒ ඒ තැනම ඇතුව නැතුව යන අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන බාටපත් වෙන දුකයි. කැමැති කැමැතිසේ නොපවත්නා බාටපත් වෙන අනත්තයි. පිළිකුල් දවින් අසුබයි. එතකොට අනාගතය ගැන අපට ආසාවක් නෙමෙයි එන්නේ. ඒවා සිහි වෙන වාරයක් ගානේ ඥාන සංප්‍රයුක්ත පිරිසුදු කුසල චිත්ත පරම්පරාවකුයි පහළ වෙන්නේ. වර්තමාන ගැනත් එහෙමයි. වර්තමාන ගැන තමන්ගේ දවසේ කටයුතු උදේ පාන්දරම තීරණය කරගන්නවාද මේ මේ කටයුතු තුළ මම යෙදෙනවා. මේ මේ කටයුතු කරන කාලය තුළ මගේ సంతානයේ බාහිර වස්තුවලත් සම්මුඛ වෙන අයගේ సంతාන තුල පවත්නා වූ පාලවන්නා වූ චිත්තචෛසික ධර්ම රූප ධර්ම ඒ ඒ තැනම ඇතුව නැතුව යනවා නිත්‍යයි දුක්ඛයි අනාත්තයි අසුභයි මෙහි කරනවා. ඒකට වර්තමානයේ ගැන ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ මුලාවකුත් නෑ වර්තමානයේ ගැන ඇති වෙන්නේ අසීමිත ඥාන සම්ප්‍රයුක්තයේ කුසල චිත්ත පරම්පරාවක්. අතීතය ගැන ශෝක වෙන අවස්ථාවලදී තවත් හිතන්න පුළුවන් තමන්ගේ සිදුරින් දානියක් දීලා තියෙනවා, සීල රැකලා තියෙනවා, මෞඛ්‍ය උපස්ථාන කළා තියෙනවා, ධනාලා තියෙනවා, භාවනා කළා තියෙනවා, නානාවිද පින්කම් කළා තියෙනවා කියලා ඒවා ගැන හිතනකොටත් අර වගේ සන්නාදිත්‍යමාන නූපදනාසේ තමන්ගේ හිත ඥාන සම්ප්‍රයුක්තව හිතෙනවා. මා මේ මේ විදිහේ මහා කුසල සිද්ධ කරගෙන තියෙනවා. ඒ කුසල ධර්මයන්ගේ ආනිසංස මට ඒකාන්තයෙන් ලැබෙනවාමයි ඒ සෑම කුසලයකම හේතුවෙන් මට අවසවල් බෝධියෙන් නිවන් සුව පිණිස හේතු වේවා. ඒ කුසල කරන කාලයේදී පැවතී නාම රූප ධර්මත් ඒ ඒ තැනම ඇතුව නැතුව ගිය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි කියලා මෙනෙහි කරනවා. අනාගතය ගැන හිතාගෙන ඉන්නවා මම මේ මේ විදිහට ධර්මයේ හැසිරෙන්න ඕනේ. හිතට මේ ධර්මයේ හැසිරෙන කාලේ පහළවන නාම රූප ධර්මත් මේ ඒ තැන ඇතුව නැතුව යන අනිත්‍ය දුක්ඛ අනාත්මයි අසුභයි කියලා එකක් හරවනවා. මේ වාගේ තුන් කාලයකට ඇති හැම දෙයක් ගැනම ඥාන සංප්‍රයුක්ත වල හැසිරීමේදී තමන්ගේ ජීවන විනාඩියක් තත්පරයක් පාසා නොසිස් බාටපත් වෙනවා. එතකොට අද දවසේ අපි මේ විදිහට නැනනුවණින් කටයුතු කිරීමේදී හෙට උදා වෙන්නේ හොඳ වාසනාවන්ත උදා වීමකයි. හෙට දවසේ නෙවත අද අතීතයට ගියා වෙනවා. එතකොට අතීතයේ ගෙවියේ ගියේ වාසනාවන්ත අතීතයක් හැටියටයි. මේක නිසා අතීත අනාගත වර්තමාන තුන් කාලයේම වාසනාවන්ත කර ගැනීම පිණිස මෙතන වාසනාව නම් හැඳින්වෙන්නේ පුණ්‍යවන්ත වීම පිණිස කල යුතු වන්නේ ඒ ඒ වෙලාවට තමන් හිතකා වචන කුසල ක්‍රියාවන් යෙදවීමයි කියන එකයි සරුවක්යන් වහන්සේ මේ දේශනාවෙන් පහදා දුන්නේ. ඒකකින් අරියත්‍ය දක්වාන විපස්සනා භාවනා මාර්ගයක් ඔය ගාථා හතරින් ඉදිරිපත් තිබෙන්නේ. දැන් අපි මේ පින්කමේ පරමාර්ථය ජන්මදිනයේ සිහිපත් කොට රත්නත්‍රයේ ආශිර්වාදය ලබා ගැනීම පමණක් නෙමෙයි කළගුණ සැලකීම. ඒ කියන්නේ අපි සතරදී බොහෝ කුසල් කරගෙන තියෙනවා. ඒ කුසල ධර්මයන්ගේ ශක්තිය වින්දනය කිරීමටයි මනලව පහළ වුණේ. මේ මනලව පහළ වුණාට අපේ දෙමව්පියන්ගේ පිහිටක් නොතිබුණා නම් අද අපට මේ මනලෙන් ගත යුතු වැඩ කරගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ මුළු ජීවිතයේම පිහිටාදාරෝ මව්පියන්ගේ ගුණය අපේ ජන්මදිනයේදී සිහිපත් කිරීම ඉතා වැදගත් කළ ගුණ සැලකීමක් වෙනවා. ඒ කියන්නේ කුඩා කාලයේදී කුඩා දරුවෙකුගේ පැවැත්ම ගැන දෙමව්පියෝ හොඳින් දන්නවා. එතකොට මේ කුඩා දරුවාගේ පැවැත්මේදී දෙමව්පියන්ගේ පිහිට නොලැබුණා නම් දෙවිතෙනෙක් කියම නෙමෙයි පිහිට වෙන්නේ. වෙනත් පිටස්තර කෙනෙක් නෙමෙයි පිහිට වෙන්නේ වෛද්‍යවරු පමණකුත් නෙමෙයි පිහිට වෙන්නේ. පිහිට වෙනවා නම් වෙන්නේ දෙමව්පියෝ දෙන්නා පමණයි. ඒ දෙමව්පියෝ දෙන්නාගේ පිහිට නිසා අපි නිරෝගී දෑතක්, නිරෝගී දෙපයක්, නිරෝගී ජීවිතයක් ඇතුව හොඳ මානසික ශක්තියක් ඇතුව දෙලව තේරුම්ගෙන සුගතියට නිවනට අනුව කටයුතු කිරීමට වාසනාවන්තව සිටිනවා. එනිසා අපට පූර්වෝපකාරී වූ මේ මෞඛ්‍යයන් සිහිපත් කිරීම මේ ජන්මදින පින්කම් වලදී විශේෂම අරමුණක් වෙනවා. අපට මේ වාගේ පුණ්‍ය වාසනාවක් ලබා දුන්න අපේ මෞඛ්‍ය දෙදෙනා වහන්සේට අප මේ රැස් කරගන්න ධර්ම ශක්තියෙන් මතු මතෙහිද නිවන් දක්වාමද ඒ ඇත්තන්ට සුගතියක් වෙලා හොඳ සිල්වත් ගුණවත් නැනවත් දෝසත් දරුවන් ඇතිව නිවන් මාර්ගය ගන්නට ජාති ජාතේ වාසනාව වේවා කියලා අපි ගෞරව පිරිනමනවා. ඒ වගේ මේ ආනිසංස වශයෙන් මතු මතේ නිවන් දකින්න තුරු හොඳ සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් ලබන්න හේතු වෙනවා. එපමණක් නෙමේ සරුවාක්යන් වහන්සේ දේශනා කළා කියන මේත ආනිසංස 22ක්. මිත්‍යානිසංස සූත්‍රයේදී තේමී ජාතක දේශනේ සම්බන්ධව මිත්‍යානිසංස සූත්‍රයේදී කරුණු 22ක් දේශනා කළා තියෙනවා මේ ගරු කිරීමේ ආනිසංස වශයෙන්. පහෝත භක්ඛෝ භවති විප්පවුත්තෝ සකාඝන බහූනං උපජීවන්තයෝ මිත්තානන්න දුගති. ඒ දෙමෝපියන්ට ගුරු උතුමන්ද වැඩිහිටියන් උපකාර කළ උතුමන්ද කළගුණ සැලකීමේ හේතුකටගෙන තමන් යන යන තැන කවදාකවත් කුසගින්නේ ඉන්නේ නොවේ කුස කුඩා ආහාර පාන ලබන්නේ වෙනවා මේක එක අනිසංශයක් බහූනං උපජීවಂತಿ තමා වගේම කළගුණ දන්න සත්පුරුෂයන්ගේ ආශ්‍රය තමන්ට ලැබෙනවා මේකත් විශේෂ ආනිසංශයක් කළගුණ සැලකීම යං යං ජනපදං යාති නිගමේ රාජධානියෝ සම්බත පූජිතෝ හෝති යෝ මිත්තානන් නදුබති යම් ජනපදයකට ගමකට රාජධානියකට යනවා නම් ගියේ ගියේ තැන මේ කළගුණ දන්න දෙමෝපියන්ගේ සැලකූ දරුවන්ද හැම දෙනාගේම ගෞරවය ආදරය භක්තිය ඇතිව පිළිගැනීම සිද්ධ වෙනවා මේකත් කළගුණ සැලකීමේ විශේෂානුසංශය නාසචෝදා පතහන්ති නාතිමඤ්ඤේති කතියෝ සබ්බේ අමිත්තේ තරති යෝ මිත්තානං නදුබති ඒ මේ කළගුණ දන්න සත්පුරුෂයන්ට සොරුන්ගෙන් පීඩාවක් වන්නේම නැත. යම් විදියකින් සොරෙක් සතුරෙක් ආවත් ඔවුන්ගේ හිත උණු වෙලා ඒ කරදර නොකර ඉවත් වෙනවා. ඒකත් විශේෂ ආනිසංශයක්. එවැගේම රජදරුවන්ගෙන් පීඩාවක් වන්නේත් නැත. ඔවුන්ගෙන් අධික ලෙස ආදායම් බදු අය කිරීම, එවැගේම දණ්ඩ නීති පැනවීම ආදී මොනවාක්වත් සිදුවන්නේ නැහැ රජදරුවන්ගෙන්. ඒකත් කළගුණ සැලකීමේ ආනිසංශයක්. එලාගේම සබ්බේ අනිත්‍යේ තරති. Tamanda පසමිතුරු ඇත්තෝ ඉන්නවා නම් ඒගොල්ලෝ ඔක්කොම පස්සට යනවා. කළගුණ සැලකීමේ ආනිසංස ඇති පුණ්‍යවන්තයාගෙන් ඈත් වෙනවා පසමිතුරු. ඒ ඇත්තන්ගෙන් සතුරන්ගෙන් උපද්දලයක් වන්නේ නැහැ. මේකත් කළගුණ සැලකීමේ විශේෂ ආනිසංසයක්. අක්කොද්දෝ සගරං ඒතේ සදාය පටිනන්විතෝ ඥාතිනං උත්තමෝ හෝති යෝ මිත්තානං නදුගති. කළගුණ දන්න දරුවන් යම්කිසි රාජකාරියක් අවශ්‍ය කටයුත්තක් සඳහා නිවතින් පිටත් වී ගියා නම් සතුට මූණෙන් ආපහු එන්නේ. ගියේ ඒ කාරණිය හැම විදියෙම ඉෂ්ට සිද්ධ කරගෙනයි ආපහු එන්නේ. කවදාකවත් දුර්මුඛ වෙලා අර්ථ භංග වෙලා එන්නේ නැහැ. තමාගේ කාරණේ ඉෂ්ට සිද්ධ කරගෙන බොහෝම සතසේසිව මේ සතුට මූණෙන් ගෙදරින්ද වාසනාව වේදවා. ඒකත් කළගුණ සැලකීමේ ආනිසංසයක් ගිය ගිය කටයුත්ත ධාර්මික කටයුත්ත සාර්ථක වෙනවා. සභාවකට ගියා නම් හැම දෙනාගේම ගෞරවාදරෙන් පිළිගැනීම සිද්ධ වෙනවා. ඒකත් කළගුණ සැලකීමේ ආනිසංශයක්. නෑදෑයන් මැද්දට ගියාම නෑදෑයන් අතර සියල්ලන්ට වඩා බොහෝම සම්භාවනීය බබලන කෙනෙක් වෙනවා. මේකත් කළගුණ සැලකීමේම ආනිසංශයක්. එවැගේම සක්කත්තා සක්කතෝ හෝති ගරු හෝති සගාරව වන්න චිත්තබතෝ හෝති යෝමිත්තානන්න දූපති කළගුණ දන්න දරුවන්ට කළගුණ සැලකීම නැමැති සත්කාරය නිසා තමන්ද සත්කාර ලබන්නේ වෙනවා. තමන්ගේ දරුවන්ගෙන්, තමන්ගේ සේවක සේවිකාවන්ගෙන්, තමන්ගේ නෑදෑයන්ගෙන්, තමන්ගේ හිත මිතුරන්ගෙන්ද සත්කාර ලබන්නේ වෙනවා. තමන් දෙමාපියන් සැලකීමේ ගරුත්වය දිනු කරපු නිසා තමන්ට අනිවාර්යෙන් ගෞරවය පිරිනැමෙනවා. එවැගේම තමන්ගේ ගුණ කීර්තිය වන්නේ පෙත්තේ ಗುಣ වර්ණාව ಗುಣ කීර්තිය දසාත පැතිරෙනවා කළ ගුණ සැලකීමේ ආනිසංශය. පූජකෝ ලබතේ පූජං වන්දකෝ ප්‍රතිවන්දනං යසෝ කිච්චින්ච පප්පෝචේ යෝ මිත්තානන්න දුබති. දෙමෝපියන් ගෞරව කිරීම මහා පූජාවක්. ඒ පූජාව කිරීම නිසා තමන්ගේ පූජා සත්කාර ලබන්නේ වෙනවා. තමන් දෙමෝපියන් වැඳුම් පුදුම් කළ නිතෙනෙක් දැරින් තමන්ට අනිවාර්යෙන් වැඳුම් පුදුම් ගලාගෙන එනවා. ඒ වගේම යසෝ කිප්පින්ච පාපෝති. යසසට යසස කියන්නේ බොහෝම හැම දිනාගේ විශ්වාසවන්තව ආශ්‍රයයට පැමිණෙනවා පිරිවර සම්පත්තිය වැඩි වෙනවා කීර්තියේ ගුණභාවය පැතිරෙනවා මේකත් කළගුණ සැලකීමේ ආනිසංශයක් අග්නියතා පජ්ජලතේ දේවතාව විරෝචති සිරියාජහිතෝ හෝති යෝනිත්තානන්න දූපති මේ දෙමෝපියන් සැලකන කළගුණ දන්න සත්පුරුෂයන්ට තමන්ගේ ජීවිතයේ දින කඳක් වාගේ දිලිසෙන ජීවිතයක් ඇති කෙනෙක් වාටපත් වෙනවා. ඒ වගේම දේවතා කෙනෙක් වාගේ ශ්‍රී සම්පත්තියෙන් නොතිරින්ෙක් වෙනවා. දෙවියන් කවදාකවත් වාසයට ගින් පෙනුමක් ඇති වෙන්නේ නැහනේ. දෙවියන් හැමදාම උපන් වගේම තමයි යාරුව ලක්ෂ ගණන් කෝටි ගණන් එක විදිහට ඉන්නවා. ඒ වාගේ තමන්ගේ ශ්‍රී සම්පත් පිරිහෙන්නේ නැති කෙනෙක් වාටපත් වෙනවා. මේකත් කළ ගුණ සැලකීමේ ආනිසංස දෙකක්. ගාමෝ තස්ස පජායන්ති කෙත්තේ මුත්තං විරුහති සුත්තානම් පලමස්නාති යෝ මිච්ඡානං නදුපති එවැගේම කළගුණ ගැනීම සැලකීම නිසාම ගව සම්ප්‍රත්‍යය ගෝ වේදවා ඒ කියන්නේ ගවයන්ගෙන් ලැබෙන තියෙන ප්‍රස්නෝ රසය වැඩි වැඩියෙන් ලැබෙනවා ගවයන්ට කවදාකවත් ලෙඩක් දුකක් නැතුව ගවයන් පමණක් නෙමෙයි ඇතුම් අතුම් ගවයන් මහිෂයන් ආදී වශයෙන් මිනිසයන්ගේ ප්‍රයෝජන වෙන සත්ව වර්ග ඉන්නවනේ ඒ වාගේ ඵල ප්‍රයෝජන වැඩි වෙනවා. බෝවීම වැඩි වෙනවා. ඒකත් ආනිසංසයක්. ඒ වගේම වතු කුඹුරු පිටි ආදීෙහි නිසිතේ අස්වනු ලැබෙන ආදායම් ලැබෙනවා. කුඹුරු කියලා නම් ඒවට හානියක් නැතුව වැඩි වැඩියෙන් අස්වැන්න නෙලා ගන්න ලැබෙනවා. වෙනත් වෙනත් ගොවි පොළවල් වගාවල් තියෙනවා නම් කුඹුරු මේ කියන්නේ පොල් වගාව, රබර් වගාව, කුරුඳු වගාව ආදී නෙක් ආදායම් ක්‍රම තියෙනවා නම් ඒවායේ ඵල ප්‍රයෝජනයේ යටි වෙනවා. ඒකත් ඵල ගුණ සැලකීමේ ආනිසංශයක්. උත්තානම් ඵලමස්නාති. එවාගේම නිරෝගී පුණ්‍යවන්ත ඥානවන්ත දරු සම්පත් ලැබෙනවා. ඒ දරුවන්ගෙන් අපෝපකාර නිසිතේ සැලසෙනවා. මේ ඵල ගුණ සැලකීමේ ආනිසංශයක්. දරිතෝ පබ්බතාතෝ වා රුක්ඛාතෝ පතිතෝ නරෝ චුතෝ පතිච්ඡං ලබති යෝ මිත්තානං නදුබති දදුරකින් හරි ගලකින් හරි පෙළකින් හරි ගහකින් හරි ගිලිහි වැටෙනවා නම් අත්පාසින්ගෙන් බිඳීම් ආදී විපතකටපත් නොවි පිදුරු ගොඩක් උඩ වැදලා ආරක්ෂා වුණා වගේ පිහිටක් ලැබෙනවා මේකත් කළගුණ සැලකීමේ විශේෂ ආනිසංශයක් දිරුල මූල සංසානං නිබ්‍රෝධ නිව මාලුතෝ අමිත්තාන පසාන්ති යෝ මිත්තානං නදුබති සිවුදින් හමායන සැදසුලං වේගයකින්වත් තාත්පසින් මුල් බෑගෙන වැදුනා වූ නුගගහ කඩා වැටෙන්නේ නැතුව වගේ මොනතරම් සතුරු බලවේගයක් ආවත් සතුරු බලවේගයට යටත් නොවි සතුරු බලවේගයෙන් පරාජයටපත් වී ජයග්‍රහණයක් ලබන්නේ වේදවා මේකත් කළගුණ සැලකීමේ විශේෂානුසංශයක් මේ දේත මේ ජන්මදිනය ගැන සිහිපත් කිරීමේදී මෞපියන් කෙරෙහි මේ පින් පැමිණ වීම හා ගෞරව කිරීම වශයෙන් කරන මේ කළගුණ සැලකීම නිසා තමන්ට මේ ජීවිතයේ නිවන් දකින අතරුත් මේ විසුද්ධතා කෝමහා ආනිසංසමින්ද මේ කරන් ලැබෙන බව නිත්‍යානිසංස සූත්‍රයේදී සරුවක්ඥන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ අනුව සලක දැලීමේදී අප විසින් කළ යුතු තාමුස සංග්‍රහය තමයි ජන්මදිනයේ නිමිත්තෙන් කළ ගුණ සැලකීම වශයෙන් දෙමව්පියන් දෙපින් පැමිණ වීම. ජීවත් වෙනවා නම් මොනතරම් සැලකිල්ලක් දක්වනවද? මේ පල්ලෝ ගියාට පසුව කළ යුතු එකම දේ තමයි තමන් සීලාදි ගුණ පූර්ණේ කරමින් දාන ආදී කුසාලයක් කරමින් ඒ දෙමෝපියන් සුගති මඟ නිවන් මඟ ප්‍රාර්ථනා කරමින් ප්‍රාපිදාන සීලයෙන් පින් ප්‍රමණ වීම සරුවඥන් වහන්සේ තරම් මේ කළගුණ සරකූ කෙනෙක් ලෝක ධාතුවේ නැත කිව්වොත් ඒක නිවැරදි. උන්වහන්සේ තරම් කළගුණ සැලකීමේ අනුසස් දන්න කෙනෙක් දේශනා කළ සාකෘවරයෙක් වෙන්නේ නැත්තේ නෑ. උන්වහන්සේට ලෝතුරා බුදුබා ලබන්නට හේතු වුණේ කළගුණ සැලකීමේම පින්කමක් මුල් කොටගෙනයි. අදයි වෙන්නේ මේ විශේෂ ආසංක කල්ප ලක්ෂයේ දෙස්තර මාතුකෝසක කුමාර කාලයේදී මව්පියන්ද කුඩා කලපටන් උපස්ථාන කළ අතරතේ පියාගේ නෑමින් නෑමියන් උපස්ථාන මැනවින් සිද්ධ කොට වෙළඳාමේ වෙළඳ පිරිසක් එක්ක මෑණියනොත් එක්ක වෙළඳාම යන මහ මොහොතේදී නව කැඩීම නිසා හද්දාසක් තිස්සේ මෑණියන් කරපිට තියාගෙන සත්‍යක්‍රියා කරමින් කීනලා ගොඩ වෙලා ලෝතුරා බුදුබා පතාගෙන මෑතෙන් සත්කාර කළ ඇති කවුරුත් අහලා තියෙනවා එදා මේ මෑණියන්ගේ අවසාන මොහොතේදී දරුවාගේ දයත අල්ලගෙන ආශිර්වාද කෙලේ තමන්ගේ දිවිනොතකා මහමුහුදේදී පවා අපේ ජීවිතය රැක දුන්නේ මෞපිය උපස්ථාන කළ දයතක් ඇති පුතාණන් වහන්සේ මේ මෞපිය උපස්ථාන කුසල බලෙන් ඔබ මතු බුදු වේවා කියන හදපත්ලෙන් කළ ආශිර්වාදයේ තමයි මහා බෝසතාණන් වහන්සේට බුදු වීම දක්වා පිහිට වුනේ. එදා පටන් විශ්වාසංක කල්පලක්ෂයක් මොනතරම් මෞපියන් සංග්‍රහ කළා තියෙනවද? මිනිස්සෙකු නෙමේ සිව්පස් සිව්පාවන් වෙලා පවා මෞපියන් සැලකුව යටි අර හස්ති ජාතකයක් එවාගින්න සාලිකේදාර ජාතකයන් මේ බෝධිසත්ව චරිත වලින් පැහැදිලි වෙනවා. ඒ අනුව මහ බෝසතාණන් වහන්සේ කළ මේ සත්කාර තමයි අපේ බෞද්ධයන් අනුගමනය කරන්නේ. අපේ ලංකාවේ රාජ්‍ය කරපු අටවෙනි අග්‍රබෝධි රජතුමා මව්පියන් උපස්ථාන කළ ඇති මහා වංශයේ වැනි අපේ පැරණි සාරාණී ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා බුදු කෙනෙකුට වාගේ සැලකලා තියෙන මෞතුමියට. උදේ පාන්දරම තමන්ගේ ඔටුන්න පැත්තකින් තියලා මෑණියන් ළඟට ගිහිල්ලා කුණුපැන් සිසිල්පැන් ගෙනගිහිල්ලා මෑණියන්ට මුහුණ දෝවණේ කරවලා එහෙදාල ඇඳුම් මාරු කරවලා කඳාවුණු ආදී මෑණියන්ද කවල පොවලා ඒවා ඉතුරු දේවල් ඉසිවක් කරගන්නවා කියන ගෞරවයයි මෑණියන්ගේ පතෝ සෙවරක් වන්දනා කළ ඇඳවට තුන් වාරයක් ප්‍රදක්ෂිනා කළා පස්සෙන් පස්සෙන් ගිහිල්ලා දොර ළඟට ගිහිල්ලා වැඳලා තමයි තමන්ගේ වැඩට යන්නේ පුනේ දලා ශාසනයේ රාජකාරිය කළා තියෙන මෑණියන් බලාගන්න සේවක සේවිකාවන් කොටස් සිටියන් ඒ සියල්ලන් බලා සිටින්නේ රජතුමා තමයි මේ විදිහේ මෞඛ්‍ය උපස්ථාන කළා තියෙන්නේ. මේ වාගේ උපස්ථාන සියල්ලම අර කළගුණ සැලකීමේ පින්කම් බාටපත් වෙන බැවින් ඒ තමන්ගේ පාරමීය ධර්මයන් පිළිීමට මූලාධාර වෙනවා. ඒ මක්නිසාදී උපස්ථාන කවුන් ලබන්නේ පරම මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ඛාවෙන්. ඒ ධර්මතා අතර පදනම් කරගෙන තමයි බෝධි සම්භාර කෙරෙන්නේ. එනිසා රහත් බෝධියේ පසේ බෝධිය අභිසම්බෝධිය යතුම් බෝධි ඥානයක් සාක්ෂාත් කරගන්න හේතු වෙන්නේ පාරමී පුරන්නට මේ කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ මහෝපකාරී වෙනවා. එනිසා අපට ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ ආවාද අනුශාසනාතා ආభాසයේ ආදර්ශය තුළ කරන මේ ජන්මදින පින්කම් තුළින් අපේ సంతානයන් හිත් ඒ මහා බෝසතාණන් වහන්සේලා පුරුදු කළේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ගුණ වැඩෙනවා වැඩේවා ඒ ධර්මයන්හි පිහිටාගෙන පාරමී දාය පුරා ගන්නට ලැබෙනවා එසේ ලැබේවා ඒ පාරමී ධර්මයේ තුලින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරෙනවා එසේම පිරේවා ඒ ආර්ය සෑහක මාර්ගයේ තීර්ථ කොටගෙන බෝධිපාක්ෂික ධර්මයන් 37ම වැඩෙනවා එසේම වැඩේවා ඒ ධර්ම ශක්තිය හේතු කොටගෙන අපට මෙලවත් පරලවත් ජයග්‍රහණය කරමින් භවතරණේ කොට මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට ලැබෙනවාමයි එසේ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු මෙලොව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, සෙලසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතන් වහන්සේ සදාකාලිකව නිසනසේ පැමිණවදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමා මහ නිවන දක්වාම ජීවුනෙන් ජීවුනෝ ත්‍යාමත අදිෂ්ඨාන සබා ගනිමු. දැන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත්පත් කරගත් කුසල සම්භාරය අප සෑම දිනාට දනෝජයගෙන පැතු භෝධියෙන් නිවන් සුව ලබන්ට හේතු වාසනා වේවා. ආකාශත්ථාච බුම්මත්ථා දේවා නාග මහින්దికා පුඤ්ඤං සං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථාච බුම්මත්ථා දේවා නාග මහින්దికා පුඤ්ඤං සං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථාච බුම්මත්ථා දේවා නාග මහින්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති සීලක පිට ධර්ම ශ්‍රවණය කිරීමෙන් සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවපත් වේවා දේශනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ